සමහර විට පින්නතුන් අහලා තියෙන්නත් පුළුවන්. ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. ඉතින් අපේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළේ ශාක්‍ය ජනපදයේ දෙව්දහා කියන නගරේ වැඩ ඉන්න කාලේ. ඉතින් භික්ෂුන් වහන්සේලා පිරිසක් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වෙත වැඩම කරලා තථාගතයන් වහන්සේට බොහෝම ගෞරවයෙන් වන්දනා කරලා කියා සිටිය ස්වාමීනි අපි කැමති බටහිර ප්‍රදේශයට ඈත ප්‍රදේශයක් ඒ ප්‍රදේශයට ගිහිලා මහානදම් පුරන්න අපි කැමතියි ඉතින් අපි චාරිකාවේ වඩන ගමන් ඒ බටහිර ප්‍රදේශයට වැඩම කරලා අපට සිව්පසය ලැබෙනවා නම් විවේක ස්ථාන ලැබෙනවා නම් අපි එහි නැවතිලා මහානදම් පුරන්න කැමතියි. ඉතින් පින්නතුනි බලන්න බටහිර ප්‍රදේශය කියලා කිව්වහම දැන් ඇත්තටම අපි හිතමුකෝ පිටරටකට කියලා. දැන් ධර්මයේ නැති වෙනම රටකට වැඩම කරන්න තමයි වෙනම ප්‍රත්‍යන්ත දේශයකට වැඩම කරන්න තමයි මේ ස්වාමීන් වහන්සේලා අවසර ඉල්ලුවේ. ඒ වෙලාවේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරනවා හොඳයි ඒ ගමන ගැන මම සතුටුයි. හැබැයි මේ ගමන පිළිබඳව සාරිපුත්‍රයන් වහන්සේට මතක් කළාද කියලා හෙව්වා. මේ වික්ෂුන් වහන්සේලා කියනවා අනේ භාග්‍යතුන් වහන්සේ අපිට සාරිපුත්‍ර මහරහතන් වහන්සේට නම් මේ පිළිබඳව මතක් කරන්න බැරි වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මේ ගමන පිළිබඳව සාරිපුත්‍රයන් වහන්සේට මතක් කරන්න. මොකද සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට අම්මා කෙනෙක් වගේ. පුදුමාකාර කරුණාවක් තියෙන්නේ දැන් බුදුරජාණන් වහන්සේම වදාරනවා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ හරියට අම්මා කෙනෙක් වගේ. අම්මා කෙනෙකුගේ ස්වභාවය දරුවන් ප්‍රසූත කරනවා. අන්න ඒ වගේ තමයි සරියොත් මහරහතන් වහන්සේ සෝතාපට්ටි මාර්ගයට ඇත්තටම මේ විසුන් වහන්සේලා ප්‍රසූත කරනවා. මොගලන් මහරහතන් වහන්සේ හඳුන්වන්නේ කිරි දෙන අම්මා කෙනෙක් හැටියට. පෝෂණය කරන අම්මා කෙනෙක් හැටියට. ඒ කියන්නේ ඉතිරි මාර්ගඵල වලට බොහෝ සෙයින් පමුණවන්නේ මොගලන් මහා රහතන් වහන්සේ. එතකොට බලන්න පින්නතුනේ මෙතනදී අපි තේරුම් ගන්න දෙයක් තියෙනවා. අද වගේ නෙවෙයි එදා මහානකම. එදා අද නම් වික්ෂුන් වහන්සේලා එකම විහාරස්ථාන එකම ශේනාසනේ වැඩ ඉන්නවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ කාලේ තථාගතයන් වහන්සේ පවා අවුරුද්දට මාස 7ක් හෝ 8ක් අනිවාර්යයෙන්ම චාරිකාවේ වඩිනවා. ඉතින් අද වගේ තාක්ෂණ දිනුවක් තිබුණේ නැහනේ. ඉතින් පාගමනින්ම ගම් දනව්සිසාරා වැඩම කරමින් මේ ධර්මය බෙදා දෙනවා. ඉතින් වික්ෂන් වහන්සේලා චාරිකාවේ නිරතුරුවම වඩිනවා පින්න පාත්‍චර්යාව යෙදෙමින් චාරිකාවේ වැඩම කරනවා. ඊළඟට මෙතන විවේක විශේෂ දෙයක් කියවුණා. මේ ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට මතක් කරන ස්වාමීනි විවේක ස්ථානයක් ලැබුණොත් අපි එහි නවතිනවා. ඇත්තටම පින්නතුනේ ගිහියන්ට වුණත් පැවිද්දන්ට වුණත් අපේ පරමාර්ථය සාක්ෂාත් කරගන්න අවශ්‍ය දෙයක් තමයි මේ විවේකය. නමුත් අපේ අයට මේ විවේකෙ එච්චර හුරු නැහැ. දැන් අපේ ගෙදරක කවුරු හරි නැති වුණා ඉක්මනට දුරකථන ඊළඟට ගිහිල්ලා තමන්ගේ යාළුවෙකුට කෝල් එකක් අරගෙන කියන්නේ අනේ ගෙදර කවුරුත් නැහැ. හරි පාළුයි. ඉතින් ඒකයි මම මේ කතා කරන්න ගත්තේ කියලා ඉතින් කතා කරනවා. ඒ කියන්නේ අපේ අයට මේ විවේකේ හුරු නැහැ. හැබැයි පින්නතුනේ මේ ධර්මය තුළින් පිළිසරණක් හදා ගන්නවා නම් අනිවාර්යෙන්ම අපි විවේකී පුරුදු කරගන්නට ඕන. දැන් බලන්න භාවනා සම්බන්ධව තියෙන සෑම සූත්‍ර දේශනාවකම සඳහන් වෙනවානේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා මේකෙන් කියන්නේ ආරාමයකටම යන්න, ගහක් මුලකටම යන්න කියන එක නෙවෙයි. මෙතන කියන්නේ ඒකාන්තයෙන්ම විවේකී හදාගන්න ඕන. එහෙනම් පින්නතුනේ මුලින්ම අපි හදාගන්න ඕන විවේකයේ තමයි කාය විවේකය. කාය විවේකයේ කියලා කියන්නේ ටිකක් හොද කලාවේ gedara dore ඉඳ ලැබෙනවා නම් ඒක විඳින්න. ඊළඟට ටිකක් ඇවිදින්න පුළුවන් නම් තනියම සක්මන් කරන්න පුළුවන් නම් ඒක විඳින්න. මොකද මේ විවේකය කියන එක අපි හොඳට පුරුදු කරගන්න ඕන. මේකට හුරු වුණාම මේක තරම් සැපතක් වෙන කොහෙවත් නැහැ. දැන් බලන්න අපි තනියම එන්නේ තනියම තමයි මේ ලෝකෙන් අපට යන්න වෙන්නේ. ඉතින් ජීවත් වෙන කාලේ අපි එක එක්කෙනත් එක්ක බොහොම එකතු වෙලා වැඩ කරනවා. හැබැයි අපිට මේ ගමන යන්න වෙන්නේ තනියෙන්. එහෙමනම් ඕනම දෙයක් එකපාර අතහරිනවට වඩා ක්‍රමානුකූලව අතහරින එක ලේසි. ඒ නිසා ඉතින් අපේ ත්‍ෘතිසිත යහපත් කරගන්නත් මේ කාය විවේකය අපි ටිකක් පුරුදු කරගන්නට ඕන. ඉතින් සමහරුන්ට පුරුදු වෙලා තියෙන අර කුරුළු රෑන වගේ කීචි බීචි කී කියා එකටම ඉන්න තමයි පුරුද්ද. නමුත් ඒ පුරුද්ද ටික ටික අපි අඩු කරගන්නට ඕන. මොකද විවේකය කියන එක අත්‍යවශ්‍ය යථාර්ථය කරා යන කෙනෙකුට. ඉතින් දැන් මේ භික්ෂුන් වහන්සේලා දැන් මෙහෙම මතක් කරපුවාම <clears throat> බුදුරජාණන් වහන්සේ වදාළ සාරිපුත්‍රයන්ට මතක් කරන්නේ. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා මොකද කරේ? ශරියොත් මහා රහතන් වහන්සේ වැඩ ඉන්න තැනට ගිහිල්ලා උන්වහන්සේට බොහෝම ගෞරවයෙන් වන්දනා කළා. වන්දනා කළා කිව්වා ස්වාමීනි අපි මේ ප්‍රත්‍යන්ත දේශයට බටහිර ප්‍රදේශයට වැඩම කරන්නට බලාපොරොත්තු වෙනවා මහානදම් පුරන්. ඉතින් අපි ඒක වහන්සේටත් මේ මතක් කරන්නයි ආවේ. අන්න ඒ වෙලාවේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ අහනවා ඔය වෙනත් රටකට ගියාම ඒ රටවල් වල බොහෝම දක්ෂ විචක්ෂණ බුද්ධියක් තියෙන අය ඉන්නවා. ඒ කියන්නේ කස්තිය පඬිතුයෝ ඉන්නවා, ශ්‍රමණ පඬිතුයෝ ඉන්නවා, බ්‍රහ්මණ පඬිතුයෝ ඉන්නවා. ඒ වගේම ගෘහපති පඬිතුයෝ ඉන්නවා. ඉතින් මේ පඬිත අය ඇවිල්ලා ඔබ වහන්සේලාගෙන් මෙහෙම ඇහුවොත් ඔබ වහන්සේලා මේ 아무තු විදිහට හිස බුණු ගාලා නිරෙද්දප්ප රෝගන මොකද්ද මේ කරන්නේ? ඔබ වහන්සේලාගේ ගුරුවරයා ඔබ වහන්සේලාට මොකද්ද කරන්න කියලා තියෙන්නේ? එහෙම ඇහුවොත් උත්තර දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. දැන් බලන්න භික්ෂුන් වහන්සේලා වන අපට උනත් ගිහියන් හැටියට ඔබටත් අපි හිතමු දැන් ධර්මයේ නැති වෙනම රටකට ගිය වෙලාවක ඇහුවොත් මොකක්ද ආගම බුද්ධ ආගම මොකක්ද මේ ආගමේ කරන්න තියෙන්නේ කියලා අහුවොත් අපි පටිච්ච සමුප්පාදය අරගෙන චතුරාර්ය සත්‍ය අරගෙන අභිධර්මයේ කොටස් අරගෙන මේ ඔක්කොම කියන්න ගියොත් වෙනතුනි මාසයක් විතර යනවා. දැන් මේක කතාවක්නේ. එහෙමනම් ඒ වගේ ප්‍රකාශයක් ප්‍රශ්නයක් අහපු වෙලාවකට අපට දෙන්න කෙටි උත්තරයක් තියෙන්න ඕන. දැන් අපට උනත් අනිවාර්යයෙන්ම වික්ෂුන් වහන්සේලා හැටියට මේ වගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඒකට උත්තරයක් දෙන්න පුළුවන්කම තියෙන්න ඕන. දැන් බලන්න සරියොත් මහරහතන් වහන්සේ හරියට අර පවුලක ලොකු අයියා වගේ අර සහෝදර පිරිසට කියලා දෙනවා ඒ වගේ ප්‍රත්‍යන්ත දේශයකට ගිහාම එහි ඉන්න මහා පඬිතුයෝ ඇවිල්ලා ඇහුවොත් ඕගොල්ලොන්ගේ ගුරුවරයා මොකද්ද කරන්න කියලා තියෙන්නේ කියලා හෙව්වොත් උත්තර දෙන්න පුළුවන්ද කියලා හෙව්වා. ඒ වෙලාවේ මේ භික්ෂුන් වහන්සේලා කියනවා අනේ සාරිපුත්‍රයන් වහන්සේ අපිට ඒකට උත්තර දෙන්න බෑනේ. ඔබ වහන්සේට දැන් අවිවේකයි නම් අපි වෙන වෙලාවක හරි එන්නම්. ඕනම දුරක හරි ඉඳලා එන්නම්. අපේ ගමන අපි ඒකාන්තයෙන් ප්‍රමාද කරන්නම්. අනේ සාරිපුත්‍රයන් වහන්සේ අපට ඕක කියලා දෙන්න. දැන් බලන්න පින්නතුනේ මේ සූත්‍ර දේශනාවක කිසිම වචනයක් අතහරින්න නැහැ. දැන් බලන්න මෙතන මේ බිතුන් වහන්සේලාගේ ප්‍රකාශනය ඒකෙන් උන්වහන්සේලාගේ නිහතමානීත්වය හොඳට ඉස්මතු වෙනවා. දැන් අපි නම් හෙට ගමනක් තියෙන දැන් හෙටම ඔබ වහන්සේ කියන දෙයක් කියන්න මොකද අපි හෙට උදේම පිටත් වෙන්නයි අදහස් කරගෙන තියෙන්නේ කියලානේ සමහරු කියන්නේ නේද? නමුත් මේ භික්ෂුන් වහන්සේලා කිව්වේ කොහොමද අපි මේ ගමන ප්‍රමා කරන්නම් අපිට තේරෙනවා දැන් ඔබ වහන්සේ මේ වෙලාවේ අවිවේකව ඉන්නේ අපි ඕනම දුරක ඉඳලා එන්නම් අපට මේ කාරණේ කියලා දෙන්න. පින්නතුනි මෙන්න මේ නිහතමානීත්වය කියන එක අංක එකට අවශ්‍යයි මේ ධර්ම යන කෙනෙකුට. නිකම් බොරුවට ඔළුව ඉදම්මගෙන යන අයට මේ ධර්මය අල්ලන්න බෑ. සාමාන්‍ය ලෞකික ජීවිතයට උනත් හොඳම හොඳ ආභරණයක් තමයි මේ අනතිමානී ගුණය. මේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ජීවිතය ගත්තාම මේ නිහතමානී කම පින්නතුනි පුදුම විදිහට තිබිච්ච උත්මේ. මේක හොඳටම ඔප්පු වෙන තැනක් මම කියන්නම්. උන්වහන්සේ පිරිනුවන් පාණ්ඩ කාලේ ළඟා වුණාම සියලුම භික්ෂුන් වහන්සේලා වෙත ඇවිල්ලා වැඩම කරලා උත්කුටිකයෙන් ඉඳගෙන උත්කුටිකයෙන් කියලා කියන්නේ මේ ශාසනික සම්ප්‍රදායේ තියෙන ගෞරවාන්විත මිද ගැනීම තමයි උත්කුටිකයෙන් ඉඳ ගන්නවා කියන්නේ. එහෙම ඉඳගෙන වැඳගෙන සාරිපුත්‍ර මහරහතන් වහන්සේ ප්‍රකාශයක් කළා. අවුරුදු 44ක් මම වහන්සේලාත් එක්ක එකට වැඩ කළා. මේ කාලය තුල මගේ කයෙන් වචනයෙන් නොදනුවත්ව හරි වරදක් වුණා නම් මට පළමුවත් දෙවනුවත් තෙවනුවත් සමාවනසේක්වා කියලා සමාවරන් තියෙනවා. බලන්න පුදුමාකාර නිහතමානී උත්තමේ සාරිපුත්‍ර මහරහතන් වහන්සේ කියලා කියන්නේ. දැන් මේ භික්ෂුන් වහන්සේලාගෙමුත් මේ නිහතමානීත්වය හොඳට පෙවුණා. ඒ වෙලාවේ සරියොත් මහරහතන් වහන්සේ වදාලා නෑ නෑ පස් වෙන්න ඕන නෑ මම දැම්ම කියලා දෙන්නම් කියලා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාරනවා ඒ වගේ පිට රටකට ගියාම ඒ එහි ඉන්න විචක්ෂණ බුද්ධියක් තියෙන ওই පඬිතවරු ශ්‍රමණ පඬිතයෝ ගෘහපති පඬිතයෝ බ්‍රහ්මණ පඬිතයෝ කක්කිය පඬිතයෝ ඇවිල්ලා ඇහුවොත් ඔබ වහන්සේලාගේ ගුරුවරයා මොකද්ද කරන්න කියලා කියන්නේ කියලා ඇහුවොත් උත්තර දෙන්න කියනවා චන්දරාග විනයක්කාහි අපේ භාග්‍යතුන් වහන්සේ අපට උගන්වන්නේ චන්දරාගය නැතිකරන්ද කියලා මොකද්ද මේ චන්දරාගය කියන්නේ කැමැත්ත නැති කරන්න දැන් මේ පින්නතුල්ලාගෙන් උනත් ඇහුවොත් කෙලින්ම දෙන්න තියෙන උත්තරය තමයි අපේ බුදුරජාණන් වහන්සේ ගිහි ශ්‍රාවකයන් හැටියට අපිට උගන්වලා තියෙන්නේ කැමැත්ත නැති කරන්න කියලා උත්තර දෙන්නට ඕන. මෙතන චන්ද රාගය කියලා කිව්වේ ඡන්දය කියන්නේ කැමැත්තනේ. අපි කැමැත්තෙන් බැඳිලා ඉන්නේ. අන්න එතරම් තියෙන ප්‍රශ්නේ. කැමැත්තෙන් බැඳිලා ඉන්න නිසා තමයි මේක ගලවන්න බැරි. දැන් අපි අකමැත්තෙන් කවුරු හරි කොතන හරි බැඳලා තියෙනවා නම් අපි අකමැත්තෙන් යමකට බැඳිලා ඉන්නවා නම් ඕක ගලවන්න ලේසියිනේ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ අපි කැමැත්තෙන් අපිට ඕන නිසා තමයි ඇලිලා ඉන්නේ. එහෙමනම් පින්නතුනේ භාග්‍යතුන් වහන්සේ අපට උගන්වන්නේ මේ සරියොත් මහරහතන් වහන්සේ වදාරනවා කැමැත්ත නැතිකරන්න කියලා. එහෙම කියපු ගමන් සරියොත් මහරහතන් වහන්සේ වදාරනවා ඒ විචක්ෂණ බුද්ධියක් තියෙන පඬිතයෝ හා ඇත්තද කියලා එක පිළිගන්නේ නැහැ කිව්වා. ඒගොල්ලෝ නැවත පෙරලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒගොල්ලෝ අහයි කැමැත්ත නැතිකරන්න මොකක් පිළිබඳව තියෙන කැමැත්ත නැතිකරන්න කියලාද උන්වහන්සේ උගන්වන්නේ. අන්න දෙවෙනි ප්‍රශ්නේ. දැන් ඕනම කෙනෙක් අහන්න පුළුවන් නේද? දැන් මේ ධර්මයේ දන්නේ නැති වෙනම කෙනෙක් වෙනම ආගමක කෙනෙක් අපි කිව්වොත් අපේ බුදුරජාණන් වහන්සේ අපට උගන්වන්නේ කැමැත්ත නැතිකරන්න කියලා කිව්වොත් ඒ අය නිකන් ඉන්නේ නැහැ. එය පෙරලා ප්‍රශ්නයක් අහනවා මොකට තියෙන කැමැත්තද නැති කරන්න කිව්වේ. එතකොට සරියොත් මහරහතන් වහන්සේ වදාारणා එහෙම ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර දෙන්න කියනවා පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන කැමැත්ත නැතිකරන්න කියලා තමයි උන්වහන්සේ අපට උගන්වන්නේ. නිරූපය, වේදනා, සංඥා, සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන කැමැත්ත නැතිකරන්න කියලයි උගන්වන්නේ. හා ඇත්තද කියලා ඒගොල්ලෝ නිකන් ඉන්නේ නැහැ එතනදී. නැවත ඒගොල්ලෝ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඉතින් ওই පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන කැමැත්ත නැතිකරන්න කියලා ඇයි උන්වහන්සේ කියන්නේ? කුමන ආදීනමයක් දැකලාද උන්වහන්සේ එහෙම කියන්නේ? එහෙම අහන්න පුළුවන් කියනවා. එහෙම ඇහුවොත් උත්තර දෙන්න කියනවා මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය වෙලා යන දෙයක්. මේක අපි මම ආයනෙන් මේක ස්ථිරයි කියන අල්ලගෙන හිටියොත් මේක අනිත්‍ය වෙලා යනකොට අපට ලොකු වේදනාවක් දැනෙනවා. අන්න ඒ දුක නැති කරන්නයි භාගතුන් වහන්සේ මේ පංච පාදානස්කන්ධයට තියෙන මේ ආදීනවයන් සලකලා තමයි මේකට බැඳෙන්න එපා කියලා දේශනා කරලා තියෙන්නේ. තියায় නැවතත් ප්‍රශ්න අහන්න පුළුවන් කවර ආනිසංශයක් දැකලාද මේ පංච පාදානස්කන්ධයට තියෙන බැඳීම කැමැත්ත නැතිකරන්න කියලා දේශනා කරලා තියෙන්නේ. ඉතින් මේකේ ඇත්ත වටහා ගත්තාම මේකට මොනවා වුණත් ඥානක් නැහැ. මෙන්න මේ ආනිසංශය සලකලා තමයි භාගතුන් වහන්සේ මේ පංච උපාදානස්කන්ධයේ තියෙන කැමැත්ත නැති කරන්න කියලා අපට කියලා දෙන්නේ. එහෙනම් දැන් අපට තේරෙන විදිහට දැන් මේ සූත්‍ර සාරාංශය තමයි මම මේ ඉදිරිපත් කළේ. එහෙනම් දැන් අපි බලමු ඡන්ද රාගය කැමැත්ත. දැන් මේ පින්නතුල්ලා වුණත් කැමැතිම වචනේ කැමැත්තද නේද? හැබැයි මේ කැමැත්ත කියලා කියන්නේ හරියට මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. දැන් අපි ළඟින් ඉන්නවා අපිට අපිව හිනස්සවනවා අපට ආදරෙන් කතා කරනවා අපිට හැමදේම උපස්ථාන කරනවා පුදුම මිත්‍රයෙක්. හැබැයි මිනිහාගේ ඇතුලේ ඉන්නේ වදකේ. එහි මිනිස්සු ඉන්නව නේද? එකක් මූණින් පෙන්නනවා නමුත් හිත ඇතුලේ තියෙන තව දෙයක්. අන්න ඒ වගේ කෙනෙක් තමයි මේ කැමැත්ත කියලා කියන්නේ. දැන් බලන්න පින්නතුනේ ආශා කරන හැම දෙයකටම අපි කැමති ඉන්නේ. දැන් බලන්න දරුවන්ට අපි කැමති. අපි හදාගන්න අපේ ලස්සන ගෙවල් වලට අපි කැමති. අපේ වාහන වලට අපි කැමති. මිල මුදල් වලට අපි කැමති. ආහාර පාන වලට කැමති. දැන් බලන්න දරුවෝ කියලා කියන්නේ ඇට මිදුළු දක්වාම කැවි ගිය පුදුම බැඳීමක් තියෙන අයනේ. හැබැයි ඒ දරුවා හරි මැරෙන වෙලාවේ අපට සිහි වුණොත් ආස්වාද ජනක වනේ මගේ පුතා කියලා සිහි වුණොත් දෙලින්ම අපායි. අන්න ඒකයි කියන්නේ මේ කැමැත්ත කියලා කියන්නේ ඇත්තටම මිත්‍ර ලීලාවෙන් ඉන්න වදකෙක් වගේ. දැන් බලන්න දැන් අපි විසුණු වහන්සේලා හැටියට අපි වුණා අපේ පන්සලට අපේ ස්ථානයට අපි බැඳලා ඉන්නවා අපේ විහාරයට කියලාම විහාරය අනේ මේ විහාරය හරිම ලස්සනයි කියන ලෝභයෙන් බැඳිලා හිටියොත් අපවත් වෙන වෙලාවේ ඕක සිහියට આવුත් කෙලින්ම අපායි. ඕක තමයි ධර්මය. එහෙමනම් මේ යථාර්ථය අපි තේරුම් ගන්න ඕන. පින්නතුනි මේ චන්දරාගය නිසා තමයි මේ අනවරාග්ද සංසාරයේ ඉපදී ඉපදී මෙරි මෙරි මේ දීර්ඝ ගමනක් අපි එන්නේ. දැන් මෙන්න මේ දේත් හොඳට හිතන්නට ඕන. ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එක සත්වයෙකුගේ එක පුජ්‍යලේකුගේ ආරම්භක කෙලවරක් බුදුරජාණන් වහන්සේ හොයන්න ගියා නම් උන්වහන්සේටවත් හොයන්න බෑ කියනවා. ඉතින් හිතලා බලන්න. දැන් එතකොට අපේ සරුවත්ඥන් වහන්සේට පින්නතුනේ මොනවද බැරි? නමුත් එක සත්‍යයකගේ මෙන්න මෙතනින් මෙයා පටන් ගත්තා කියලා බුදුරජාණන් වහන්සේටවත් කියන්න බෑ. එතකොට ඒ තරම් අනවරාග්‍ර ගමනක් මේ ඉන්නේ. දැන් මෙතන ඉන්න මේ හැම කෙනෙක්ම මං 100%ක් දන්නවා ධර්මය අනුව මේ හැමෝම සක්‍රියා වෙලා ඉඳලා තියෙනවා. මේ හැමෝම සක්විති රජුරු වෙලා ඉඳලා තියෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැතුව ඔයගොල්ලෝ ඉඳලා තියෙනවා. බ්‍රහ්ම ලෝකවල ඉඳලා තියෙනවා. හැබැයි ඉතින් අවීචි මහා නරකෙත් කල්ප ගණන් ඉඳලා තියෙනවා. ඊළඟට පින්නතුනේ තිරිසන් අපාය ඕන තරම් ඉඳලා තියෙනවා. මදුරුව වෙලා, මැස්සෝ වෙලා ඕන තරම්. මොකද මේ ධර්මයේ අනුමතග්ග සංයුත්තේ කියවනකොට තේරෙනවා පින්නතුනේ පුදුම සතර ගමනක් මේක. මේ සත්වයෝ උපදින තල තියෙනවා 31ක්. ඒ 31කින් අපි ගිහිල්ලා නැත්තේ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයට විතරයි. එහෙට ගියොත් නම් ආයෙත් නෑ අනාගාමී වෙලා එතනින්ම අරිහත්ත්වයටපත් වෙලා නිවන් දකින්න පුළුවන්. මේක පුදුමාකාර දීර්ඝ ගමනක්. දැන් මේ පින්නතුලාට සාමාන්‍යයෙන් හිතෙන්නේ අපි මේ පළවෙනි වතාවට ඉගෙන ගන්නවා. පළවෙනි වතාවට තමයි අපි මේ කතාද බඳින්නේ ළමයි හදන්නේ. අපි දැන් මේ ගෙවල් හැදුවේ පළවෙනි වතාවට ඔහොම තමයි අපට දැනෙන්නේ. හැබැයි පින්නතුනේ මේවා ඇති වෙන්න අපි කරලා තියෙනවා. ඉතින් මේ වගේ ආරම්භක කෙලවරක් හොයන්න බෑ කියන්නේ. දැන් ඉස්සර පොඩි කාලේ අපි ගාථා පාඩම් කරනකොට ওই අනමතග්ග සංයුත්තේ එහෙම තියෙන ගාථා ඉස්සර විහාරස්ථානවල භාවනා මධ්‍යස්ථානවල භික්ෂුන් වහන්සේලාගේ අධ්‍යාපනයේ විශේෂ කොටසක් තමයි මේ වනපොත් කිරීම, පාඩම් කිරීම. ඉතින් පාඩම් කරනකොට පින්නතුනි එක ගාථාවක් මට මතකයි යෝ සාගරේ ජල දිගං ජල දිගං රුධිරං අදහති. මේ ගාථාවෙන් කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ පාරමී පුරණ අවදී සතර මහා සාගරය එහි ජලය පරදවලා ලේ දන් දුන්නා කියලා මේ ගාථාවේ තියෙනවා. ඉතින් ඕක පාඩම් කරන ගමන් අපි හිතනවා ඉස්සර පුංචි කාලේ පුංචි දවස්වල මේක නම් බොරුවක්. ලිඳක නම් ටිකක් හිතා ගන්න පුළුවන් ලිඳේ වතුර වගේ ලේ දන් දුන්නක් වෙනවා හිතා ගන්න පුළුවන්. ඇලක නම් ඒත් කමන්නේ. ගඟක නම් ඒත් ටිකක් හිතන්න පුළුවන්. මේ මුහුද සතර මහා සාගරයේ පරදවලා ලේ දන් දුන්නා කිව්වම කෙනෙකුට හිතා ගන්න බෑ. නමුත් පින්නතුනේ අද අපට තේරෙනවා ඒක ඒකාන්තයෙන්ම සත්‍යයක්. මොකද ඒ තරම් දීර්ඝ ගමනක් මේ එන්නේ. මේ දීර්ඝ ගමනට ප්‍රධානම හේතුව තමයි මේ චන්දරාගය. කැමැත්තෙන්ම අපි බැඳිලා ඉන්නවා. කැමැත්තෙන්ම බැඳිලා ඉන්න එක තමයි මේ සසර ගමනට ප්‍රධානම හේතුව. අවිද්‍යාවෙන් වැහිලා තණ්හාවෙන් ගැට ගහලා තමයි මේක තියෙන්නේ. එහෙනම් මේ කැමැත්ත පිළිබඳව අපි ටිකක් දැනගන්න එක හරි වටිනවා. මොකද මේක නිසානේ අපි මේ සසර ගමන මේ විදිහට යන්නේ. එහෙනම් කැමැත්ත කියලා කියන්නේ මොකද්ද? මොකද්ද කැමැත්ත කියලා කියන්නේ? කැමැත්ත කියලා කියන්නේ දැන් අපි හමුවොත් ඔය අත්තු කියයි ආසාව කියලා නේද? නැත්තම් කියයි තණ්හාව කියලා. පින්නතුනේ උත්තර හරි. හැබැයි ඒක සාමාන්‍යයෙන් අපි කැමැත්ත කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ආසාව කිව්වොත් ඒක සමාන වචනයක් විතරයි. දැන් බලන්න අපි දන්න විදිහට ඉංග්‍රීසි භාෂාවත් සිංහල භාෂාවත් සංසන්දනය කරපුවාම ඉංග්‍රීසි භාෂාවේ වචන හරි අඩුයි. සිංහල භාෂාවේ ගොඩාක් වචන තියෙනවා. ගොඩාක් වචන තියෙනවා කියලා කියන්නේ භාෂාව හරි පොහසත්. දැන් බලන්න මේ කැමැත්තට කොච්චර නම් තියෙනවද? කැමැත්ත කියනවා. ඊළඟට ආසාව කියනවා. බැඳීම කියනවා. ආදරය කියනවා. සෙනෙහස කියනවා. තව ඉතින් ගොඩාක් නම් තියෙනවා. රාගය, කාමය ඔක්කොම කියන්නේ මේ ආසාවට. මේ කැමැත්තට. පාලි ශබ්දකෝෂේ එකට කියන්නේ නිගණ්ඩුව කියලා. මේ පාලි ශබ්දකෝෂේ තියෙනවා මේ ආසාවට නම් පින්නතුනේ 100ක්. දැන් බුදුරජාණන් වහන්සේ ගත්තහම බුදුරජාණන් වහන්සේට නම් තියෙනවා ගොඩාක්. බුද්ධෝ කියනවා, දසබලෝ කියනවා, සම්බන්‍යෝ කියනවා, දීපදුත්තමෝ කියනවා. සමන්ත චක්කු භගවා කියන මේ වගේ නම් ගොඩාක් තියෙනවා. දැන් ප්‍රඥාව ගත්තහම ප්‍රඥාවට තියෙනවා නම් 31ක්. පඤ්ඤා, පජානනා, විචයෝ, පවිචයෝ, සල්ලක්කනා, උපලක්කනා, පණ්ඩිච්ඡං, කෝසල්ලං, මේ පුඤ්ඤං, බහුයා. මේ ඔක්කොම කියන්නේ ප්‍රඥාව. දැන් මෙයත් බලයි ඉතින් ඇයි එක දෙයකට ඔච්චර වචන ගොඩක් තියෙන්න ඕනේ නැහැ නේ කියලා හිතෙන් හිතන්න පුළුවන්. නමුත් පින්නතුනි එක දෙයකට ගොඩාක් වචන තියෙන්නේ ඒ සුදුසු තැනට සුදුසුම වචනේ දාන්න. දැන් අම්මා කෙනෙක් දරුවෙකුට දක්වන බැඳීමට අපි කියන්නේ නැහැ ආදරය කියලා කියනවා තමයි. හැබැයි සුදුසුම වචනේ මොකක්ද? සෙනෙහස. එතකොට බලන්න ඒ වගේ දැන් මම මේ අත්තංගෙන් ඇහුව කැමැත්ත කියන්නේ මොකද්ද කියලා ලැබුණ සමාන වචනයක්. හැබැයි අපි ඊට වඩා ටිකක් ගැඹුරින් මේක දැනගන්නට ඕන. කැමැත්ත කියලා කියන්නේ පින්නතුනේ ඇත්තටම සංකල්පයක්. මොකද්ද කැමැත්ත කියලා කියන්නේ? සංකල්පයක්. සංකල්පයක් කියන්නේ මොකක්ද? සංකල්පයක් කියලා කියන්නේ සිතුවිල්ලක්. එතකොට මේක මහා ලොකු කද්දකුත් නෙමෙයි බලපුවාම. කැමැත්ත කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. එතකොට දැන් මේ ලෝකයේ තියෙනවනේ ලක්ෂණ දේවල්. පණ ඇති ලක්ෂණ දේවල් තියෙනවා. පණ නැති ලක්ෂණ දේවල් තියෙනවා. විසිතුරු දේවල් තියෙනවා. ඒ ලක්ෂණ දේවල් ඇතුලේ කැමැත්ත නැද්ද? ලක්ෂණ දේවල් ඇතුලේ කැමැත්ත නැද්ද? නැහැ. ලක්ෂණ දේවල් ඇතුලේ කැමැත්ත නැහැ. අන්න ඒකයි අපි තේරුම් ගන්න ඕනේ. දැන් මෙතන දැන් බලන්න මේ දැහැත් වට්ටියක් තියෙනවා. මේ දැහැත් වට්ටියට මෙතනින් අය කැමතිද? මේකට ආසයිද? මේකට ආස නෑ. මේකට ආස කරන්නේ කවුද? දැහැත් පිට කන කෙනෙකුට මේක දැක්කොත් කැමැත්තක් ඇති වෙනවා. එහෙමනම් පින්නතුනේ මේ ලෝකයේ තියෙන විචිතුරු දේවල් වල ආසාව නැහැ. ඒ දෙස බලලා අපි ඇති කරගන්න සිතුවිල්ලේ තමයි ආසාව තියෙන්නේ. දැන් අපි හිතමු ලස්සන ගැහැණු ළමෙක් ඉන්නවා. මම මේක මේ තේරෙන්න ඕන නේද මෙහෙම කියන්නේ. පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා. එක පිරිමි ළමෙක් අර ගැහැණු ළමයට හරි ආසයි. අනෙක් පිරිමි ළමයට පෙන්වන්න බෑ. එයා කැමති නෑ. එතකොට බලන්න අර ගැහැණු ළමයා තුල ආසාව තියෙනවා නම් අර කොල්ලෝ දෙන්නම කැමති වෙන්න ඕන. කෙනෙකුට ලස්සන දේ තව කෙනෙකුට කැතයි. තව කෙනෙකුට කැත දේ තව කෙනෙකුට ලස්සනයි. එහෙමනම් පින්නතුනේ ආසාව කියලා කියන්නේ සිතුවිල්ලක් නෙවෙයිද? කැමැත්ත කියන්නේ ඇත්තටම සිතුවිල්ලක්. අද මේ ධර්ම දේශනාවෙන් මේක ඔලුවට දාගත්තා නම් කොච්චර ධර්මයේ තුලින් පිළිසරණක් ලැබෙනවද කියලා බලන්නකෝ. අපිට අයිතු ආසාවක් ඇති වෙනවා. අනේ මේ සිතුවිල්ලක්නේ. මං අයින් කරනවා කියලා අයින් කරන්න පුළුවන්. මේක සිතුවිල්ලක් නෙවෙයි කියලා හිතාගෙන ඉන්නවනම් ඒකෙන් භාගයක් වගේ. මේක අයින් කරගන්න බෑ. නමුත් දැන් අපි දැනගත්තා මේ කැමැත්ත කියලා කියන්නේ මොකද්ද? සිතුවිල්ල. එහෙමනම් මේක හරීම වංචනිකම වංචනික සිතුවිල්ලක්. එහෙම කිව්වෙ පින්නතුනේ අපි එක ආශාවක් අයින් කරනකොට ආශා 100ක් ඇතුලේ ඒ නිසා තමයි මේ කැමැත්ත පිළිබඳව අපි හොඳට දැනගන්නට ඕන. සාමාන්‍ය මේ කැමැත්තේ ස්වභාවය තමයි අපි යමක් අතහරින්නේ තව මොනවා හරි දෙයක් අල්ලගෙන. දැන් බලන්න අපි පුංචි කාලේ අපිට අම්මා තාත්තා නැතුව ඉන්න බෑ අඬනවා ඉතින් එළියට යනකොට. ටිකක් ඉතින් උස මහත් වුණාට පස්සේ එහෙම ගාණක් නෑ අපි යාළුවොත් එක්ක ඔන්න බැඳෙනවා. අම්මා තාත්තා ටිකක් මගහැරෙනවා. අර බලන්න තැන අතහරින්නේ තව තැනක් කොහේ හරි එල්ලිලා. ඊළඟට උන කසාද බඳිනවා. කසාද බැඳලා පස්සේ මොකද වෙන්නේ? ස්වාමියාට බැඳෙනවා නැත්නම් බිරිඳට බැඳෙනවා අම්මා තාත්තා අමතක වෙනවා. අර බලන්න එතන ලිහිනවා තව තැනක් අල්ලගෙන. ඊළඟට උන ළමයි හම්බෙනවා. ළමයින්ට බැඳෙනවා මහත්යාට තියෙන සෙනෙහ ටිකක් අඩු වෙනවා. බිරිඳට තියෙන සෙනෙහ අඩු වෙනවා. ඕක තමයි ස්වභාවය. එතකොට බලන්න අපි වෙන තැනක් අල්ලගෙන තමයි තව තැනක් අතහරින්නේ. ඊළඟට ඔන්න ආච්චිලාට සියලාට හැදෙන ලෙඩේ ඔන්න දැන් ඒ ළමයි කතාද බඳලා ඒ ළමයින්ටත් දරුවෝ ඉන්නවා. ඔන්න බුණුබුරු මිනිබිරියෝ දැන් අල්ල ගන්නවා ආච්චිලා සියලා. දරුවන්ට වඩා ඒ අයට බැඳෙනවා. ඊළඟට ඉතින් මේ පුංචි දරුවෝ තාත්තිලාට සියලාට හරි ආදරේ. හැබැයි ඒ ළමයි ටිකක් බහ තේරෙනකොට අර වයසක මිනිස්සු කියන දේවල් අහන්නේ නැහැ. අහන්න නැති වෙනකොට අපටත් ඇවිල්ලා කියන ඉස්සර වගේ නෙවෙයි මේ ළමයි දැන් හරි අකීකරුවේ අද කාලේ හැදෙන ළමයි කියලා ඔන්න ඒ ළමයි කෙරෙහි ඔන්න දැන් තරහක් ඇති කරගන්නවා දැන් ඉතින් මේගොල්ලන්ට මේ එකක්වත් වැඩන්නේ අපිට ඕන ධර්මයේ කියලා ධර්මයේ කියලා එක්ක පන්සලක් නැත්තම් ආම්දුරමක් තමයි අල්ලගන්නේ ඒක තමයි පින්නතුනේ මම මේ කාටවත් උපහාසයක් කරනව නෙවෙයි මේ පුතත් ජන හිතේ ස්වභාවය අපි යමක් අතහරින්නේ ඒ කාන්තේම තව යමක් අල්ලගෙන. ඕක තමයි ඇත්ත. එහෙමනම් මේ පිළිබඳව අපි හොඳට අවබෝධ කරගෙන හිටියොත් මේ කැමැත්ත නැති කරන්න පුළුවන්. ඇයි දැන් අපි කැමැත්තෙන්මනේ බැඳිලා ඉන්නේ? මේක හොඳට හිතන්න. කැමැත්තෙන් බැඳිලා ඉන්න නිසා තමයි මේක ගලවන්න බැරි. එතකොට අපේ බුදුරජාණන් වහන්සේ වදාारणව මහණනි මේ කැමැත්ත කියලා කියන්නේ හරියට මස් කට්ටක් වගේ. ද වේලිච්ච මස් කට්ටක් බල්ලෙක් හපනකොට ඌට ලැබෙන දෙයක් නැහැනේ. බල්ලා ඉතින් ඕක අතහරින්නෙත් නැහැ. ලෙව කනවා, හපනවා. ලැබෙන දේකුත් නැහැ, අතහරින්නෙත් නැහැ. අන්න ඒ වගේ තමයි අපි. මේකෙන් ඉතින් බලපුවාම ලැබෙන දෙයක් නැහැ ඇත්තටම. නමුත් අපි අතහරින්නෙත් නැහැ. බලන්න උන්වහන්සේගේ උපමා ඊළඟට උන්වහන්සේ වදාරනවා මේ කැමැත්ත කියලා කියන්නේ සිහිනයක් වගේ. දැන් අපට සිහිනෙන් නටන්න පුළුවන්, ගයන්න පුළුවන්, වයන්න පුළුවන්. ඕන්නම් සිහිනෙන් රජ වෙන්න උනත් පුළුවන්. හැබැයි ඇහැරිලා බලනකොට මුකුත් නැහැ. නේද? ඇහැල ඇහැරිලා බලනකොට අර හිතපු විදිහමයි. අන්න බලන්න මේ පින්නතුල්ලා වුණත් නොයේ කැමති දේවල් ලබලා ඇති. නොයේ ආශාවන් ලබලා ඇති. චුට්ටක් සිහි උපද්දවලා බලන් ඒවා සිහිනයක් වගේ නෙවෙයිද කියලා. අපි නොයෙක් තැන් වලට ගිහිල්ලා රස කෑම කාලා ඇති. නොයෙක් රටවල් වලට ගිහිල්ලා ඇති. නොයෙක් නොයෙක් දේවල් ලබාගෙන ඇති ආසාවෙන් ඒ සියල්ලම පින්නතුනේ අද වෙනකොට සිහිනයක් නේද? එහෙමනම් මේ කැමැත්ත කියලා කියන්නේ මොකද්ද? සිහිනයක් වගේ එකක්. ඉතින් අපි මේක තේරුම් ගන්න තරමට අපට යථාර්ථය දකින්න පහසුයි. ඉතින් එහෙමනම් ඡන්ද රාගය කියන එක දැන් පින්නතුලට තියෙනවා කැමැත්තෙන්ම බැඳිලා ඉන්නේ අපි. ඉතින් මේ පින්නතුල්ලා මේ ජීවිතේ යම් බඳු දුකක් විඳලා තියෙනවා නම් ඒ සෑම දුකක්ම විඳලා තියෙන පින්නතුනේ මෙන්න මේ චන්දරාගය නිසා කැමැත්ත නිසා හොඳට කල්පනා කරලා බලන්න දවසක් බුදුරජාණන් වහන්සේ උරුවෙල කප්ප කියන ගමේ වැඩ ඉන්නකොට භද්‍රක ගාමිනී කියලා තරුණ කෙනෙක්. එයා කසාද බඳපු කෙනෙක්. ඉතින් මේ තරුණයා, මේ තරුණ මහත්මයා බුදුරජාණන් වහන්සේ දකින්න ඇවිල්ලා කියනවා භාගතුන් වහන්සේ මට කියලා දෙන්නකෝ මේ දුකේ ආරම්භය. දුක හටගන්නේ කොහොමද කියලා කියලා දෙන්නකෝ. සාමාන්‍ය ගිහියෙක් අහන ප්‍රශ්නයක් නෙවෙයි ඇහුවේ. බුදුරජාණන් වහන්සේ වදාලා භද්‍රක මම ඔබට ඔක අතීතෙන් උත්තර දෙන්න යන්නෙත් නැහැ. අනාගතෙන් මෙන්න මෙහෙම වෙනවා කියලා උත්තර දෙන්නෙත් නැහැ. ඔය වාඩි වෙලා ඉන්න ආසනයේදී මම සෑහීමටපත් වෙන්න පුළුවන් උත්තරයක් දෙන්න. බත්‍රක හරි සතුටු වුණා. මාත් කැමති ඒ වගේ කෙලින් උත්තරවලට තමයි කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා මෙන්න මේ වගේ ප්‍රශ්නයක්. දැන් ඔයා උරුවෙල කප්ප ගමේනේ. මේ උරුවෙල කප්ප ගමේ ඉන්නවද? ඔයාට ගොඩාක් දැන් ඔයාට මේ උරුවෙල කප්ප ගමේ ලොකු ජනතාවක් ඉන්නවා. මේ උරුවෙලකප්ප ගමේ පිරිසකට ඇතැම් පිරිසකට යම්කිසි කරදරයක් වෙනකොට දුකක් වෙනකොට පීඩාවක් වෙනකොට නැත්තම් ඒ අයගේ මරණයක් වගේ දෙයක් වෙනකොට ඔයාට ගොඩාක් දැනෙන පිරිසක් ඉන්නවාද? එහෙමයි භාගතුන් වහන්සේ එහෙම පිරිසක් ඉන්නවා. ඒ පිරිසට මොනවා හරි විපත්තියක් වුණොත් මට ඉතින් දරා ගන්න බෑ කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ හැම ඔය ගමේ ඉන්නවද? එහෙම විපත්තියක් වුණාම, කරදරයක් වුණාම, මරණයක් වගේ වුණාම ඔයාට දැනෙන්නේ නැති පිරිසකුත් ඉන්නවද? එතකොට භද්‍රක කියන ඔය එහෙම පිරිසකුත් ඉන්නවා. එයා ඉතින් උන්නත් එකයි මට මලත් එකයි. මට කිසිම ගැටලුවක් නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ එක හරි කතාවක් නේ. එකම ගමේ, එකම දුක, එකම ප්‍රශ්න. පිරිසකට කරදරයක් වෙනකොට ඔයාට දුක හිතෙනවා. පිරිසකට කරදරයක් වෙනකොට ඔයාට ගාණක්වත් නැහැ. හේතුව මොකක්ද කියලා ඇහුවා. භද්‍රක බොහෝම ඥානවන්තයි ටිකක් කල්පනා කරලා කිව්වා අනේ ස්වාමීනි අර පිරිසකට වේදනාවක් දුකක් කරදරයක් ඇති වෙනකොට මට රෙදෙන්නේ ඒ අය කෙරෙහි මගේ සිතේ තියෙන තන්දරාගය. මං කැමැත්තෙන්ම බැඳිලා ඉන්න අය ඇයට. ඒ අයට විපත්තියක් වෙනකොට මට දැනෙනවා. එහෙම කැමැත්තෙන් බැඳිලා නැති පිරිසකට මොකොත් විපත්තියක් වුණාට මට දැනෙන්නේ නැහැ කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා ඔන්න ඕකයි කව ධර්මය. එහෙනම් දුක හටගන්නේ මොකක් නිසාද? මේ කැමැත්ත මුල් කරගෙන. හොඳට කල්පනා කරලා බලන්න අපේ ජීවිතේත් අපි යම් බඳ දුකක් වින්දානම් ඒ සෑම දුකක්ම විඳින්න පින්නතුනි කැමැත්ත මුල් කරගෙන. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේට මෙයා කියනවා ස්වාමීනි ඒක නම් ඇත්ත මට ඉන්න පුතෙක් මගේ පුතා මං විසාපාමුක් ඇඳුරුවරයෙක් ළඟ බෝඩින් කරලා ඉන්නේ. නවත්තලා ඉන්නේ. ඉතින් මේ දරුවා නිවාඩු කාලවලට එක්කන් ගන්න මං සේවකයෙක් යවනවා. ඉතින් සේවකයා යවපුවාම සේවකයා එන්න පරක් වෙනකොට මං ඉතින් පාරට යනවා ආය ඇතුළට එනවා මට නිකන් පපුව පිච්චෙනවා මේ ළමයා දකින්නකම්. දැන් මේ අම්මලාටත් එහෙමනේ. තමන්ගේ දරුවෝ ඉස්කෝලේ ඇරලා ඔන්න දෙකමාර තුන වෙනකොට ගෙදර එන වෙලාව හරිනම් එළියට එනවා, දොර අරිනවා, ආය ඇතුළට යනවා. එහෙමනේ නේද? ඉතින් ඒ කැමැත්ත නිසානේ. ඉතින් භද්‍රක කියන ඔව් ඔව් ඒක මට හොඳට තේරෙනවා. මගේ පුතා මෙහෙම එන්න පරක් වෙනකොට මාව පිච්චෙනවා කිව්වා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි ඔබගේ පුතා මැරුණොත් එහෙම මොකද ඔබ කරන්නේ? අනේ ස්වාමීනි එහෙමනම් මට ජීවත් වෙලා වැඩක් නැහැ කිව්වා. අන්න බුදුරජාණන් වහන්සේ වදාරන ඔන්න කැමැත්ත තමයි මේ වේදනාවට දුකට මුඩ කියලා භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා. ඉතින් එහෙමනම් පින්නතුනි මේ හැමෝම මේ කාරණේ ඉතා හොඳට තේරුම් ගන්නට ඕන. කැමැත්ත තමයි ඇත්තටම මේ සාංශාරික ගමනට ප්‍රධානම හේතුව. ඇලෙන දේවල් වලට විතරක් නෙවෙයි. ගැටෙන දේවල් වලට පවා ප්‍රධානම හේතුව මේ කැමැත්ත. දැන් බලන්න අපිට කෙනෙක් කෙරෙහි තරහ ඇති වෙන්න ඇති කරගන්නත් ඒකටත් අපි කැමතිනේ. දැන් කෙනෙකුට රිද්දන්න තියෙනවා නම්, පලිගන්න තියෙනවා නම්, ඔරවන්න තියෙනවා නම්, එයා කරපු කියපු දේවල් සිහි කරගෙන අපි කැමති නැද්ද? කැමති. කැමති නැත්නම් අපි ඒව කරන්නේ බුදුරජාණන් වහන්සේකට ලස්සන උපමාවක් වදාරනවා. අර කටු සහිත ගහක දැන් පතක් වගේ කිට්ටු වෙන්න බැරි කටු සහිත ගහක මොදුනේ තියෙන පුංචි රස ඵලයක්. මු මීපෙණි වගේ රස දෙයක් තියෙනවා. අනේ අර මීපෙණි වගේ රසේ ළඟා ලබා ගන්න අර කටු ගහේ බඩ ගන්නවනේ. ඊළඟට අර කටු ගහේ ලගිනවා. ඇයි අර මී ඵලේ රස විඳින්න. අන්න ඒ වගේ තමයි ඉතින් අපි මේ කැමැති දේ ඉෂ්ට කරගන්න පින්නතුනේ පුදුම දුකක් අපි විඳින්නේ. නේද? එහෙමනම් මේ ආදීනව පැත්ත අපි දකින්නේ ඒ ආදීනව පැත්ත දකින්න නැති නිසා තමයි අපි මේ සාංසාරික ගමන මේ විදිහට යන්නේ. එහෙමනම් මේ චන්දරාගේ නැතිකරන්න අනිවාර්යෙන්ම අපි මේකේ ආදීනෝ පැත්ත දකින්න ඕන. දැන් බලන්න ඔය අත්තන්ගේ ජීවිත උනත් බුදුරජාණන් වහන්සේ වදාළේ සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. සංක්ෂේපයෙන් කිව්වොත් මේ පන්තුපාදානස්කන්ධ පරිහරණයේම දුක. ඉතින් එහෙමනම් මේක දුක නම් ඇයි මිනිස්සු මේකට ඇදිලා යන්නේ? ඇදිලා යන්නේ පින්නතුනේ මේකේ පුංචි ආස්වාදයක් තියෙනවා. ඒ ආස්වාද පැත්ත බලාගෙන මේකට ඇදිලා යනවා. අර මහා මෙරක් වගේ තියෙන ආදීනවේ පේන්නේ නැහැ. ඒකයි එතන තියෙන ප්‍රශ්නේ. දැන් බලන්නකෝ අපේ ජීවිත ගත්තහම මේ දවස් 30000ක විතර වැඩසටහනක් නේ මේක. උපරිම අපි ජීවත් වෙන්නේ දවස් 30000ක් විතරනේ. මාස කීයක් ජීවත් වෙනවද? උපරිම මාස 1000යි. දැන් බලන්න මාස යන මේක හොයන්න බෑනේ. සාමාන්‍ය අද කාලේ නම් මාස 700ක් 800ක් තමයි ජීවත් වෙන්නේ. මොන සැලසුම් තිබුණත් මොන බලාපොරොත්තු තිබුණත් ඒක තමයි ඇත්ත. එතකොට බලන්න මේ පුංචි සැපයක් නිසා අපි පුදුම කට්ටක් කනවා. නමුත් ඒක අපට තේරෙන්නේ දැන් බලන්න අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න කාලේ පුංචි දරුවා අද අධ්‍යාපන රටාවත් එක්ක පින්නතුනේ බලන්න මේ දරුවෝ දැක්කහම දුක හිතෙනවා පුදුම දුකක් විඳිනවනේ ඉගෙන ගන්නනේ ඒක හිතාගන්න බෑ අපිත් දැන් ඉගෙන ගත්ත විභාග දෙව්වා ඒවා දැන් මතක් වෙනකොටත් ඉතින් පුදුම හිතෙනවා මෙච්චර දුකක් වින්දද කියලා. මම මේකෙන් කියන්නේ ඉගෙන ගන්න දෙන්න එපා කියලා නෙවෙයි. ඉගෙන ගන්න ඕන. හැබැයි මේ ආදීනෝ පැත්ත. ඇයි මේ ඉගෙන ගන්න? පින්නතුනේ හොඳට සැප විඳින්න. එතකොට දැන් බලන්න ඔන්න ඉගෙන කියාගෙන රැකියාවක් හොයාගත්තා. රැකියාව හොයාගත්තට පස්සේ ප්‍රශ්න ඉවර වෙනවා නම් ඒත් කමන්නේ. නව මොහුනුවරකින් ඔන්න ආය ප්‍රශ්න. ඉතින් බලන්නකෝ අවුරුදු 20ක් 30ක් ඔය රැකියාවක් හොයාගත්තත් උදේට යනවා හවසට එනවා. එකම චක්‍රයේ කැරකිනකොට දුකක් නෙවෙයිද? කොච්චර දුකක්ද? එතකොට බලන්න පින්නතුනේ අපි මේකේ ආදීනෝ පැත්ත දකින්නෙම නෑනේ. අර පුංචි ආස්වාදයේ අල්ලගෙන ඔහේ ගමනක් යනවා. එහෙමනම් චන්දරාගේ නැතිකරන්න මේකේ ආදීනවේ කාන්තෙන් අපි දකින්න ඕනේ. ඊළඟට සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වදාළේ මොකක් පිළිබඳව තියෙන කැමැත්තද නැති කරන්න ඕන? පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන කැමැත්ත. එහෙනම් අපි පංච උපාදානස්කන්ධය පිළිබඳව දැනුවත් වෙන්නට ඕන. සමහර අය මගෙන් අහලා තියෙනවා ඇයි මේ ස්වාමීන් වහන්සේලා ওই වැඩිම පංචස්කන්ධය ගැන කියන්නේ ඇයි කියලා අහනවා සමහරව. ඉතින් පින්නතුනි මේක කියන්නේ නැතුව මොකද්ද කියන්නේ? බුදුරජාණන් වහන්සේ වදාළේ දුක නැති කරන්න කියලා නෙවෙයි උන්වහන්සේ වදාළේ. දුක අවබෝධ කරගන්න. දුක අවබෝධ කරගත්තොත් සමුදය ප්‍රහාණය කරලත් ඉවරයි. නිවන සාක්ෂාත් කරලත් ඉවරයි. මාර්ගේ වඩලත් ඉවරයි. එහෙනම් මේ පංචස්කන්ධ ලෝකයේ තියෙන දුක අපි අවබෝධ කරගන්න ඕන. එතකොට දැන් පංච උපාදානස්කන්ධය පින්නතුල දන්නවන නේද? මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ පහ. එතකොට රූපස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? රූප කිව්වහම අපේ ඔළුවට කෙලින්ම යන්නේ ආ අපිට මේ ඇක්සලට පේන්න තියෙන රූප තමයි රූප කියලා හිතනවා. ඒවත් රූප තමයි. හැබැයි රූප කියලා කියන්නේ ඊට වඩා ගැඹුරු දෙයක්. රුප්පතිතිකෝ භික්ඛවේ තස්මා රූපන්තු උච්චති. රූප කියලා කියන්නේ කැඩිලා බිඳිලා විනාශ වෙලා යන සුණු විසුණු වෙලා යන දෙයට තමයි රූප කියලා කියන්නේ. එහෙමනම් පින්නතුනේ ඇහෙන් පේන රූපත් රූප තමයි. කනට ඇහෙන ශබ්දයක් රූපයක්. නාසයට දැනෙන ගඳ සුවඳත් රූපයක්. දිවට දැනෙන රසයක් රූපයක්. කයට විඳින පහසක් රූපයක්. ඒ රූපයේ ස්වභාවය මොකද්ද? කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දේ තමයි රූපය කියලා කියන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් අපට පේන්න තියෙන දේවල් වලට එක එක රූප වලට එක එක නංගොත් දාගෙන ඉන්නවා. අම්මා තාත්තා මල්ලි අක්කා ඊළඟට තියෙන මේ මේෂය මේ බුලත් මේ ආදි වශයෙන් අපි නොයේක් නම් දාගෙන ඉන්නවා. ඒක සම්මුතිය. දැන් බලන්න දැන් මම මේ සිවුරක් පරවගෙන ඉන්නවානේ. දැන් මේක සිවුර කියලා කියන්නේ සම්මුතියක්. ආ අපි දැන් මේ සිවුරක් වැලක දාලා තිනවා. ආ මේ සිවුර කියලා කියනවා. ඒක සම්මුතියනේ. දැන් මේ සිවුර අපි කතුරක් අරගෙන හතරට පහට කැපුවොත් සිවුර කියනවාද? ඊට පස්සේ කියන්නේ රෙදි කෑලි. ඊළඟට තවත් අපි මේක පටි වලට කපන. ඊට පස්සේ රෙදි කෑලිත් නෙවෙයි පටි. තවත් මේක කුඩා කරනවා ඊට නූල්. තවත් කුඩා කරනවා පොළොන්. තවත් කුඩා කරනවා දූවිලි. තවත් කුඩා කරනවා පරමාණු. ඒ පරමාණු ඇතුළෙත් මොනවද තියෙන්නේ? පඨවි, ආපෝ, තේජෝ, වායෝ. කියන මේ සතර මහා ධාතු. එතකොට බලන්න මේ ලෝකයේ හැම දෙයක්ම පින්නතුනේ සම්මුති. සම්මුතිය වෙනස් වෙනවා. හැබැයි පරමාර්ථය වෙනස් වෙන්නේ නැහැ. එහෙමනම් රූප කියන එක අපි තේරුම් ගන්න ඕනේ කොටින්ම කැඩිලා බිඳිලා විනාශ වෙලා යන දෙයක්. අපේ ශරීර කූඩුව ගත්තාම දැන් මහ ලොකු භාවනාවක් ඕනේ සාමාන්‍යයෙන් පින්නතුනි බලන්න අපේ ජීවිතයට වෙලා තියෙන විපරිණාමය වෙනස් වීම නේද? දැන් අපේ ඡායාරූප ටිකක් අපි තියලා බැලුවොත් පුංචි කාලේ, තරුණ කාලේ, මධ්‍යම කාලේ, වයසක කාලේ මොනතරම් විපරිණාමයක් වෙනස් වීමක් වෙලාද නේද? දැන් මේ කොරෝනා කාලේ දැන් අපේ පන්සල් වලට උනත් දායකයෝ අර නිතර එන යන අම්මලා හැම ආවේ නැහනේ. දැන් උන් ආයෙන්න පටන් ගන්න තියෙනවා. ඉතින් අම්මලා දකින්නකොට අපිට තේරෙනවා ගොඩාක් වයසට ගිහිල්ලා වගේ මේගොල්ලෝ. ඒ මොකද අර අපිට හැමදාම පේනකොට අපේ සාමාන්‍යයෙන් ඇහැට පේන්නේ නැහනේ. හැබැයි පින්නතුනි කාලයක් දැකලා දකින්න නැතුව ඉඳලා දකිනකොට අපිට තේරෙනවා අනේ කොච්චර වයසට ගිහිල්ලා. ඒ වගේම ඒ ඇත්තන්ටත් තේරෙනවා ඇති අනේ මේ හාමුදුරුවෝ ගොඩක් වයසට ගිහිල්ලා කියලා. එතකොට මම මේ කියන්නේ මේ නුවණකට ඥාණයට අවබෝධ වෙන දෙයක් නෙවෙයි. සාමාන්‍ය නැහැටත් මේ වෙනස් වීම පේනවා. එහෙමනම් මේ ඇත්ත ඇතිසැටියෙන් තේරුම් ගන්නට ඕන. ඊළඟට වේදනාව. වේදනාව කියලා කියන්නේ මොකද්ද? දැන් අපේ අය වේදනාව කියන්නේ දුක් විඳිනවට වේදනාව කියන්නේ. නමුත් වේදනාව කියලා කියන්නේ විඳිනවා විඳිනවා කියන අර්ථයෙන් තමයි වේදනාව කියන්නේ. මොනවද විඳින්නේ? මොනවද විඳින්නේ? සැප විඳිනවා, දුක් විඳිනවා, මධ්‍යස්ථ වේදනා විඳිනවා. අපි අහෙන් රූපයක් දැක්කහම අපි කැමති නම් ඔන්න සැපයි. අපි අකමැති නම් ඒකට ඔන්න දුකයි. ඒ දෙකම නැත්තම් ඔන්න උපේක්ෂා වේදනාව. ඒතර මේ වේදනාවත් පින්න තුනේ දිය බුබුලක් වගේ. වහාම ඇති වෙලා නැති වෙලා යනවා. අනිත්‍ය නම් ඒකත් අනිත්‍යයි. ඉතින් ඒක මම කියලා අල්ලගන්න පුළුවන් එකක් නෑ ඕකේ. ඊළඟට පින්නතුනේ සංඥාව. සංඥාව කියලා කියන්නේ හඳුනා ගන්නවා කියන එකනේ. සංජානාතීතිකෝ භික්කවේ තස්මා සංඥාති උච්චති. හඳුනා ගන්නවා කියන අර්ථයෙන් තමයි සංඥාව කියලා කියන්නේ. මොනවද හඳුනාගන්නේ? ඇහෙන් රූප හඳුනා ගන්නවා, කනෙන් ශබ්ද හඳුනා ගන්නවා, නාසයෙන් ගඳ සුවඳ හඳුනා ගන්නවා. දිවෙන් රස හඳුන ගන්නවා, කයෙන් පහත හඳුන ගන්නවා, සිතින් අරමුණු හඳුන ගන්නවා. ඒ හඳුන ගැනීමට තමයි සංඥාව කියලා කියන්නේ. හැබැයි අසුතවත් පුතඥයා මේ හඳුනා ගැනීම නිවැරදි ආකාරයෙන් නම් හඳුනගන්නේ ඒකයි මේකට කියන්නේ මේ හඳුනා ගැනීම කියලා කියන්නේ හරියට පින්නතුනේ සම් මායාවක් වගේ. නිවැරදි විදිහට අපි හඳුනා ගන්න ඒකට කියන සංඥා විපල්ලාසය කියලා. දැන් බලන්නකෝ. දැන් මේ ලෝකයේ තියෙන අවිඥානික සවිඥානික සියලුම දේවල්. දැන් මිනිස්සු ගමකෝ උප්පරිම අවුරුදු 100යි නැති වෙලා යනවා. ඒකට අනිත්‍යයි නේද? අනිත්‍ය කියන්නේ මොකද්ද? නිට්ටය නෑ. එතකොට බලන්න කොච්චර අනිත්‍ය වුණත් අපේ ඇතුලෙන් කියනවනේ මහා නිට්ටියක් තියෙනවා කියලා. එහෙම නැද්ද? මේ අනිත්‍යයි කියලා තින් පැල් බැඳගෙන බනහන්. මොකක් හරි වුණත් අනේ අනිත්‍යං කියලා කියන්නේ. නමුත් ඇතුලෙන් මොකද්ද තියෙන්නේ? නිත්‍ය සංඥාව. එතකොට ඒ හඳුනගෙන තියෙන වැරදි ආකාරයටද නිවැරදි ආකාරයටද? වැරදි ආකාරයට. දැන් බලන්න දුක පිළිබඳව කොච්චරවත් දුක ගැන අහනවා. නමුත් ඇතුලෙන් දෙනව සැපක් තියනවා කියලා. ඊළඟට හොඳම උදාහරණය තමයි දැන් බලන්න අසුබ දේ අපි ගන්න සුබ හැටියට හඳුනගන්න සුබ හැටියට දැන් මේ අපේ ශරීර කූඩුව බලන්නකො ඇත්තම කියනවා නම් මේක නිකන් ඇවිදින වැසිකිලියක් වගේ නේද කොච්චර අපවිත්‍ර දෙයක් දෙයක්ද මේ ශරීරය කියන්නේ දැන් බලන්න අපි මේ ශරීර කෘත්‍යයන් හරියට කරේ නැත්නම් පිරිසිදු කරේ නැත්නම් මොනතරම් අපවිත්‍ර තැනක්ද මෙතන අපි හිතමු අපි ඔළුව සෝදන්න නැතුව සතියක් හිටියොත් නේද එතකොට බලන්න පින්නතුනේ අර උඩින් තියෙන දේවල් වලට අපි අහු වෙලා ඉන්නේ. අපි දැන් මේක අසුබයි අසුබයි කියලා කිව්වට මිනිස්සුන්ට කොන්නේ ප්‍රියයිනේ. මොහොන ප්‍රියයිනේ. දත් ටික මුතු කැට වගේ කියලා ඒක ප්‍රියයිනේ. නියපොතු ලස්සන කරන එක ප්‍රියයිනේ. ඒක සුබ හැටියට තමයි සැලකන්නේ. එතකොට බලන්න ඒ නිවැරදි හඳුනා ගැනීමක් නෙවෙයි. දැන් අපි හිතමුකෝ දැන් මේ තියෙන ලස්සනම ශරීරේ බඩ මැද්දෙන් කපනවා. කපල ඇතුලේ තියෙන මහා බඩවැල්, කුඩා බඩවැල්, ලක්මාව ඊළඟට පෙනහලු ලේත් එක්ක ඊළඟට ඔය නහරවල ටික එහෙම එළියට දැම්මොත් කවුරුත් ළඟ ඉන්නේද? ඉන්නේ එතකොට බලන්න පින්නතුනේ මේ දේ අපි අසුබ දේ අපි හඳුනාගෙන ඉන්නේ කොහොමද? සුබ හැටියට. එහෙනම් මේක නිවැරදි හඳුනා ගැනීම නෙවෙයි. ඊළඟට අනාත්ම දේ අපි හඳුනාගෙන ඉන්නේ ආත්ම හැටියට. දැන් බලන්න මේ අනාත්මයි කියලා කියන්නේ වසඟේ පවත්තන්න බෑනේ. මම මගේ කියලා මේක වසඟේ කීයටවත් පවත්තන්න බෑ. මගේ නම් මට අයිති නම් මට ඕන විදිහට තියෙන්න බෑ. එහෙම තියනවාද? එහෙනම් ඉතින් වයසට යන්න කවුරුත් කැමති වෙයිද? කැමති නෑනේ. ලෙඩ වෙන්න බෙහෙත් අහුරක් බොන්න කවුරුත් කැමති වෙයිද? කැමති නෑනේ. එහෙනම් මේක වසඟේ පවත්තන්න බෑ. එතකොට බලන්න මේ විදිහට අපි හඳුනාගෙන තියෙන වැරදි විදිහට. ඒක තමයි සංඥා විපල්ලාසය කියන්නේ. ඊළඟට පින්නතුනේ සංකාර. ඒක කොහොම සංකීර්ණ වචනයක්. එතකොට දැන් අර වේදනාවත් සංඥාවත් දෙක හැරුණාම ඊටු චෛතසික 50ම සංකාර හැටියට අපිට කියන්න පුළුවන්. චේතනා චෛතසිකේ ප්‍රධාන කරපු කියපු හැමදේම සංකාර. ඒවත් විනාශ වෙලා යනවා අනිත් වෙලා යනවා. ඊළඟට විඥාණය කියලා කියන්නේ විජානාතීතිකෝ භික්ඛවේ තස්මා විඥානං තුත්ති. දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥානය කියලා කියන්නේ. හිත කියන්නේ දැනගන්නවා කියන අර්ථය. මොනවද අපි දැනගන්නේ? ඇහෙන් රූප දැනගන්නවා. ඒකට කියන චක්කු විඥාන කියලා. කනෙන් ශබ්ද දැනගන්නවා. ඒක සෝත විඥාන. නාසයෙන් ගඳ සුවඳ දැනගන්නවා. ගහන විඥාන. දිවෙන් රස දැනගන්නවා. ජීවහා විඥාන. කයෙන් ස්පර්ශය දැනගන්නවා. කාය විඥාන. සිතින් අරමුණු දැනගන්නවා. මනෝ විඥාන. එතකොට දැනගන්නවා කියන අර්ථයෙන් තමයි විඥාණය කියලා කියන්නේ. එතකොට එහෙමනම් මෙන්න මේ පංච පාදානස්කන්ධයේ ඇත්ත අපි ඇති සැටියෙන්ම දැනගන්නට ඕන. එහෙනම් මේක අනිත්‍ය වශයෙන්ම දැනගන්නට ඕන. මේ අනිත්‍ය වශයෙන් දකිනකොට ඇත්තනේ අපි දකින්නේ බොරුවක් නෙවෙයි. පින්නතුනේ අනිත්‍ය දැකීමේ ප්‍රයෝජනය තමයි අපි අනිත්‍යයි කියලා ඒ දේ තේරුම් ගත්තාම අපි ඒකට ඇලෙන්නේ නැහැ. මොකද ඇදලා වැඩක් නැහැ. ඇලිලා වැඩක් නෑ විතරක් නෙමෙයි බැඳිලා වැඩකුත් ඊළඟට ගැටිලා වැඩකුත් නෑ. එහෙමනම් මේ අනිත්‍ය සංඥාව ප්‍රගුණ කිරීම කියලා කියන්නේ ඇත්තටම මේ පංච උපාදානස්කන්ධේ ආදීනව දැකීම. එහෙනම් චන්ද රාගය නැති කිරීම පිණිස මේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන මෙන්න මේ චන්ද රාගය අපි නැති කරන්නට ඕන. එහෙමනම් පින්වත් හැම දිනාටම මේ චන්ද රාගේ නැති කිරීම පිණිස මේ පංච උපාදානස්කන්ධයේ තියෙන ඇත්ත ඇත්තටියෙන් දකින්නට මේ නිබ්බිධාව කරා එන්නට අවබෝධයෙන් කලකිරීම ඇති කර ගන්නට මේ දේශනාවත් යම් තරමකින් හරි උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආකාශත්තා චුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං තරන්ති